අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ධර්ම සාකච්ඡාවක් නැත්නම් කමඨාන් සුද්ධ කිරීමේ වැඩපිළිවෙලට ආරම්භය ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපේ ප්‍රශ්නාවලි ප්‍රශ්න විචාරත් වැඩපිළිවෙලේ ආරම්භය අපිට ලැබලා දෙන විදියට. අවසරයි ස්වාමීන් වහන්සේ අද ප්‍රශ්න අටක් ලැබිලා තියෙනවා. තෙරුවන් සරණයි. සක්මන් භාවනාව. සක්මන් භාවනාවේදී මම පාදයේ වම දකුණේයි මෙනෙහි කළෙමි. යටිපතුලේ ඉදිරිහා පසුපතුල උණු ලනු පැදුරේ ස්පර්ශ වන බව හොඳින් නිරීක්ෂණය කළ හැකි විය. ශරීරයේ යට කොටසට අවධානය යොමු කරමින් පාදයේ බිම ස්පර්ශ වන විට සිතේ කෙරෙහිම යොමු කළ හැකි විය. නමුත් අත් දෙක බරගතියක් සමගම උරහිස දෙපස වේදනාවක් ඇති විය. ඒ සක්නට බාධා වන ආකාරයටම උරහිස් වේදනාව මතුවිය. මෙම වේදනාවත් සමගම සිත විසිරී යන බව දැනුනි. පාදයේ වම දකුණ ලෙස නොව මතු වේදනාවට අවධානය යොමු කරමින් වේදනාවක් වේදනාවක් බව මිනිහි කරමින් සක්මන් කළ අතර පිටුපසට දෙයත් බැඳ කරගෙන ගිය සක්මන වෙනස් කරමින් දෙයත් ඉදිරියට වැලමිටෙන් මදක් නවා උරහිසට යොදන බරගතිය අඩුවන ආකාරයටද ශරීරය හැසිරවිය. එම ශාරීරික ඉරියව්ව වෙනස් කිරීම හා වේදනාව මෙනෙහි කරමින් සක්මනෙහි යෙදුනිමි. මද වේලාවකට පසු වේදනාව අඩු වී ගිය අතර නැවත පාදය වම දකුණ ලෙස මිනිහි කිරීමට හැකි විය. පෙරට වඩා පතුල ලනුපැදුරේ ස්පර්ශ වන බව දැනිනි. වැලිමලුවේදී යටිපතුලේ වක්කු ප්‍රදේශයේ පවා වැලිකට ස්පර්ශ වෙමින් සිත නැවත පියවර තැබීම කෙරෙහි මනාව රැඳවීමට පහසුවක් විය. පරියංක භාවනාව. දැස් පියාගෙන මම හුස්ම දෙස බලා සිටීමේ නාස්පුඩ තුලින් හුස්ම ඇතුල් වන හා පිටවන බව මට දැනුනි. තවදුරටත් ඒ කෙරෙහිම අවධානය යොමු කරන විට ආස්වාසයේදී නාස්පුඩ තුලින් ඇතුල් වන හුස්ම සිසිල් බවද ඒ නාසිකාග්‍රේ ස්පර්ශ වන බවද දැනුනි. ප්‍රස්වාසයේදී හුස්ම රැල්ල නාසය අග ස්පර්ශ කරමින් උණුසුම් බවකින් පිටවන ආකාරය නිරීක්ෂණය කළ හැකි විය. මේ ආකාරයට විනාඩි 5-6ක් පමණ හුස්ම දෙස බලා සිටි මගේ සිත අතීත හා අනාගතය වෙත ඇදී යන බවට මට දැනුනි. සිතවිලි ගලා එන විට හුස්ම රැල්ලට තිබූ අවධානය නොමැති විය. සිත විසිරී ගියේය. මා නැවතත් මම හුස්ම ගනිමි යන සිතවිල්ලට පැමිණ ආස්වාසයේ සිසිල් බවද ප්‍රස්වාසයේ උණුසුම් බවද නිරීක්ෂණයට යොමු විය. සිතට වීරයගෙන මේ ආකාරයට හුස්ම රැල්ල නිරීක්ෂණය කරන විට නැවත මාහට හුස්ම ගැනීම හා පිටවීම කෙරෙහි සිත යොමු කිරීමට හැකි විය. මේ ආකාරයට අවධානයෙන් හුස්ම ඇතුළු වීම පිටවීම නිරීක්ෂණය කළ පසු නැවතත් හුස්ම දෙස බලා සිටමින් ආනාපාන සති භාවනාවට සිත යොමු කිරීමට හැකිවිය. පළමු දිනේ මෙම ක්‍රියාව ඉතා අපහසු අතර ඉතා ඉක්මනින් සිත විසිරී ගිය බව මට දැනුනි. නමුත් අද දිනේ උදෑසන සිට සිදු කළ පරියංක භාවනාවේදී හුස්ම දෙස අවබෝධයෙන් නිරීක්ෂණය කරමින් සතිමත් වීමට හැකිවිය. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේක භාවනාවෙත් වාර්තා කිරීමෙත් හොඳ දෙයක් කියලා කියන්න පුළුවන්. මේක තව දියුණු කරනවා නම් අහලා නැහැ. තව දියුණු කරනවා නම් මේ සඳහා මෙනෙහි කිරීම කරන්න පුළුවන්. වේදනාව තියෙද්දි වම දකුණ කියලා සක්මණේදී මෙනෙහි කරන්න පුළුවන්. ඒ වගේම අරියංකයේදී හිතවිලි තිබුණත් වම දකුණ කියලා මෙනෙහි කෙරුවොත් අර මෙනෙහි කිරීම කියලා කියන්නේ විතක්කය යොදන එක ඒ වෙලාවේදී ඒ විතක්කේ නැත්නම් සම්මා විතක්කය හරි හැටියට පාවිච්චි කිරීමෙන් නැත්නම් නංගඬ ගැහිල්ලෙන් අදාළ කෙනාට අවධානය යොමු කරවන්න පුළුවන්. ඉතින් ඒක අපි ඔය බණට ගන්න එකේ හැටියට සම්මා වාචා කියනකොට වචනේ හැදෙන්න ඉස්සෙල්ලා තමයි හිත ඇතුලේ ওই විදිහට විතක්කේ හැදෙන්නේ. අපි මොකේද හිත දාන්නේ කියලා. ඉතින් ඒ නිසා බොහෝ අරමුණු තිනකොට කරදරකාරී අරමුණු නැත්නම් සාමාන්‍ය අරමුණු අපිට අවශ්‍ය අරමුණට හිතමෙනෙහි කිරීමට යොමු කරවීමට ආපాతගත කිරීමට මුලිච්ච කරවීමට ඒ අරමුණේ Tamanට අවශ්‍ය අරමුණේ නම් කතා කිරීම මෙනෙහි කිරීම නම් කිරීම උදව්වකට ගන්න පුළුවන් මේ ඉන්න මට්ටමේදී මේ කියන්න හදන මට්ටමේදී නම් කිරීම හුඟක් උදව් වෙනවා අවශ්‍යතාවක් පාවිච්චි කරන්න අවශ්‍ය නැත්නම් පුරුදු විදිහට කරගෙන යන්න ගෞරවනීය ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි මාගේ මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. සක්මණින් පසු පරියංකයට සතියෙන් යුතුව වාඩි වෙන ආකාරයේ දෙස බලමින් පරියංකයට වාඩි වෙමි. නාසිකාග්‍රේට සිසිල් දිගුහා කෙසෙමින් හුස්ම ඇතුල් වෙනු දැනේ. මොහොතකින් උණුසුම් කෙටි හා වේගවත් අයුරින් හුස්ම පිටවන යනු දැනේ. හුස්ම රැලි පහයක් පමණ ඉතා සියුම්ව දැනී පසුව හුස්ම නොදැනී යයි. එවිටද නාසිකාග්‍රේ දෙස බලා සිටිමි. නමුත් වාඩි වී සිටින මුළු සිරුරටම සිත ඉබේම යොමු වේ. අවස්ථා කීපයකදී බලෙන් නාසිකාග්‍රේ දෙසට සිත රැගෙන ආවද නැවත ඉතා ඉක්මනින් සිරුරටම හිත යොමු බැවින් සිරුර දෙස බලා සිටින් මුලදී සිතුවිලි රාශියක් පැමිණියේද සිත පිට ගිය බව දැනුණු වහාම නැවත කයට සිත යොමු වේ කය දෙසට බලා සිටීමට හැකිය සිතුවිලි හා බාහිර ශබ්ද මගින් සිත පිට ගියද නැවත කයටම සිත පැමිණි පොළවට ස්පර්ශ වන ස්ථානවල සිසිල් බවක් වටහාගත හැක. පරියන්කෙන් නැගිටීමෙන් පසු සිරුර තලා දැම්මක් මෙන් වේදනාවක් දැනේ. ඒ පැතිරී යන අයුරුද දැකිය හැක. නමුත් එම වේදනාව නොසලකා සක්මන වෙත යොමු වෙමි. ඔබ වහන්සේට දීර්ඝායස පතමි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානයේ සක්මන. සක්මන සක්මන් භාවනාවේදී ආරම්භයේදී සාමාන්‍ය ලෙස එහා මෙහා ඇවිදීමෙන් පසුව වම දකුණ ලෙස මෙනෙහි කරමින් සක්මන් කෙලෙමි. මුලින්ම පාදයේ විලුඹ පොළවේ ස්පර්ශ වන බවත්, එය දැඩි ස්පර්ශයක් බවත් නිරීක්ෂණය කෙලෙමි. විලුඹට පසුව පයේ මැද කොටස ඉන්පසු ඇඟිලිත් පෙරට වඩා සියුම්ව පොළවේ ස්පර්ශ වන බව දුටුවෙමි. වම් පාදයේ ඇඟිලි පොළවේ ස්පර්ශ වනවත් සමගම දකුණු පාදයේ පොළවෙන් ඉසවි ඉදිරියට යන බවද නිරීක්ෂණය කෙලෙමි. මේ අයුරින් පියවර 40ක් පමණ සිත විසිරීමකින් තොරව සක්මන් කළ හැකි විය. සක්මන අවසානයේ පාදයෙන් සිත ඉවත් වී හැරෙනවා යනුවෙන් මුළු සිරුරටම හෝ ඇතැම් විට උකුල දක්වා මුළු පාදයටම යොමු වන නමුත් හැරීම අවසන් වූ වහාම නැවත පතුල් වෙතට සිත යොමු වේ. නැවත සිත විසිරීමකින් තොරව සක්මන අවසානයේ දක්වාම යා හැකිය. ඇතැම් අවස්ථාවලදී සක්මන අතරතුර හිස් බවක් දැනි. එවිට පාදයේ සිට තිබුණත් වෙන් වෙන්න පතුල් වලට දැනෙන දැනීම් වෙනුවට හිස් බවක් අත්දකිමි. එම හිස් බව තුල දිගටම සක්මන් කිරීමේදී නිදිමත වැනි ස්වභාවයක් දැනේ. නමුත් සිත විසිරී නොයයි. ශබ්ද ඇසුනද ඒ පිළිබඳව නොසලකා හරිමින් සිත පවත්වාගෙන යා හැකිය. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. තෙරුවන් සරණයි. මේකදී අර පරියන්කෙත් සඳහන් කරනවා, සක්මණේ සඳහන් කරනවා ආනාපානෙට මෙහිත යොදන්න බෑ සම්පූර්ණ කය තේරෙනවා. නැත්නම් පතුලට මෙහිත යොදන්න බෑ මුළු කයම තේරෙනවා. ඒකත් නරක නෑ. මොකද අපි යම් වෙලාවක කයට හිත යෙදුනයි කියලා කියන්නේ ඒක හරියටම සාතික කරලා කියන්න පුළුවන් නම් ඒ වෙලාව මුළු ලෝකෙම අයින් කරලා හිතේ. ඉතින් ඒක ලොකු ඒක ලොකු ජයග්‍රහණයක්. මේ ජීවත් වෙද්දිම කය ගැන පමණක් හිත තියලා මුළු ලෝකෙම ඈත් වෙන්න පුළුවන්. ඊට පස්සේ යම් වෙලාවක ආනාපාන ගැන විතරක් හිත තියලා ලෝකයේත් එක්ක කයත් අතහැරලා දාන්න පුළුවන්. ඒව පියවරෙන් පියවරට වෙන්නේ වරින් වර විශාල චිත්‍රෙ පෙන්වනවා. ආයක අංශුකට හිත යොදනවා. ආය විශාල චිත්‍රෙ පෙන්වනවා. ආය එක අංශුකට යොදනවා. ඒ විදිහට ඒක ලතාවකට තමයි හිත දියුණු වෙන්නේ. ඒ නිසා කයට හිත ගියා නම් ඒක දෝෂයක් නෑ. තාම කායන පස්සනාවේ තියෙන. ඇවිදින කොටත් සමහර වෙලාවට මේ gediya pitin ඇවිදිනවා කියලා අපි කියන්නේ. කය හැම යනවා පේනවා. මේ වමද දකුණද පතුලද විලුඹද මොකක්වත් දන්නේ එතකොට අනායාසයෙන් යන්නේ. සක්මන එලවන්න කෙනෙක් නැහැ, මෙහෙවන්න කෙනෙක් නැහැ, ඉබේම සිද්ධ වෙනවා. අන්න එතෙන්ට එනකොට මෙනේ කිරීමක් අවශ්‍ය කරන්නේ නැහැ. ඒක හොඳ ලකුණක්. දැන් සක්මන විශ්ින් සක්මන කියනවා බෝනිකෙක් වයින් කර බෝනිකෙක් වගේ ඇවිදිනවා. එහාට මෙහාට පැද්දෙන ඔරලු බසේ ඔරලුසු බට්ටෙක් වගේ කය ඇවිදිනවා. ඉදිය පිටින් ඇවිදිනවා. එක්ක පයි නැත්නම් කයි ඒ වෙලාවට මෙනෙහි කරන්න නැතුව යන්න දෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ඒ යෝගාවචරය තීරුම් ගත්තොත් මේ හිත යමක් අවබෝධ කරන ක්‍රම කීපයක් තියෙනවා. ඒක සඳහා අපි අනුග්‍රහ කළ හැකි ක්‍රම කීපෙකුත් තියෙනවා. ඒ දෙක ඔක්කොම ගියාට පස්සේ හිත ධර්මතාවයක් දිගේ යන්න පටන් ගන්නවා. ඉබේම ඉඳගෙන ඉන්න බව හෝ ඇවිදින බව හෝ කෑම කන බව හෝ නාන බව දත්මදින බව අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් ඒක තේරුම් ගත්තට පස්සේ ඒ විදිහට ඉඳගෙන නගිනකොට කය තල්ලා දැම්ම වගේ දැනෙනවා. නමුත් ඉඳගෙන ඉන්න ඉරියව්වේ ඉඳලා ඇවිදින ඉරියව්වට කොහොමද ඉරියව් මාරු වෙන්නේ කියන එක. ඉරියාපත සංදි ඉරියව් මාරු වෙන හැටි බැලුවොත් ඒ වේදනාව තියෙනවයි කියලා කියන්නේ ඉරියව්ව මාරු වුණාට සතිය තිබිලා තියෙනවා. දැකලා තියෙන වේදනාව එක වෙනම කතාවක්. ඒ නිසා දන්නවා අර ඉඳගෙන හිටපු කය නැගිට්ටෝලා ඇවිදින්න යනකොට වේදනාවක් අනුව පේනවා හිත කයේ තිබිලා තියෙනවා කියේ. දකින්නේ නරක දෙයක්. දකින්නේ වේදනාවක්. නම සතිය තිබිලා තියෙනවා. ඒ විදිහට මේ සතියට මල් මාලයකට මල් ලමුනන්නා වගේ එක එක එක එක අමුණගෙන ගියොත් මේ ඉඳගෙන ඉන්නකොට සතිය මේ නැගිටිනකොට සතිය මේ හැවිදින සතිය මේ හිටගෙන ඉන්න සතිය කියලා උදේ ඉඳලා හැන්ද වෙනකන් ඒක බුක් කීපින් කියලා අපි කියන්නේ පොත් ලැබීමක් වෙනවා මගේ කය ඒ ඒ වෙලාවට නිකුත් කරන වේදනාව ඉතින් සතිය නැත්තම් අපිව නැහැ කියලා කියනවා. නෑ නෙවෙයි බලන්නේ පේන්නේ නිසා උරුම් භාෂාවෙන් කියනවා බැලුවොත් පේනවා. අපි බලන්නේ අනුන්ගේ දේවල්. අපි බලන්නේ අතීතේ, අපි බලන්නේ අනාගතේ. මෙතනදී නෑ අස්පනා අපිට පරියන්ක ඉවරනකොට පේනවා තල්ලා දැම වගේ ඇඟ. ඉතින් ඒක සතියේ තියෙන බාට ලකුණක්. එහෙම නැත්තම් ආශිර්වාදයක්. සතිය ප්‍රතිඵලයක්. නැත්තම් සතිය වර්ධනයේ අවස්ථාවක් කියලා තේරුම් ගන්නේ ඉතින් මේ වගේ වැඩමුළු කීයක් කරන්න වෙයිද දන්නේ නැහැ. චෝදනා කරන්න අවස්ථාවක් නෙවෙයි. සතිය ස්වභාවයෙන් පිහිටන්න ගිහිල්ලා. එතකොට කයේ තියෙන පුංචි පුංචි වේදනා දුවට පේනවා. ඒක වටිනකම තමයි ඒව ලියන එක. ඔක්කොමල මේක අත්දකලා ඇති. නමුත් 100කට එක්කෙනෙකුට හිතෙන්නේ මේක වාර්තා කරන්න වාර්තා කරනකොටත් කන බින්දමක් විදියට හෝ චෝදනා පත්‍රයක් විදියට හෝ ජවාර්තා කෙරුවොත් තාම නෑ ලකුණු ලැබෙන්නේ. බොහොම සතුටින් වාර්තා කරන්න ඕනේ ද්වේෂය අයින් කරලා. නැගිට්ටා නැගිටින්න ඉස්සලා කොන්දේ අමාරු වේදනාව අමාරු ඇඟ තල්ලා දැම්මා වගේ ධක්මන්න ගියා ධක්මනේ මෙහෙමයි කියලා. ඒ ටික ඔක්කොම දන්නවනම් ඒක තමයි කිසි කෙනෙකුට වෙනස් කරන්න බැරි අද්දුරු ප්‍රත්‍යක්ෂය. ඉතින් ඒක ලියන එකයි අපි මේ කමඨාන් සුද්ධ කරනකොට කරන්නේ. ධර්ම සාකච්ඡාවක් කරනකොට කරන්නේ. ඉතින් අන්නේ පැත්ත මේ ලියුපේ කරනාට විතරක් නෙවෙයි අනික් සියලු දෙනාටම කරන්න ධෛර්යයක් වෙන්නයි මම මේ කතා කරන්නේ. ඒ නිසා අත්දකින්න සියලුම දේවල් විශේෂයෙන්ම කය පිළිබඳව වාර්තා කරන්න. එතකොට අපිට මේ වැඩමුළුවේ සාර්ථකත්වය අපිට දැනගන්න පුළුවන් ඊට පස්සේ වැඩමුළුවට වෙන්න ඕන ගෙදර ගියත් කොයි ඉරියව්වේ හිටියත් සතිය පිහිටනවා අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව හිඳගෙන සිටින ඉරියව්ව අරමුණු කර ඒ දෙසට ඒ දෙස බලා සිටිනා විට විවිධ දිශාවන්ට ගමන් කරන අතිත් වලාවක් වරන් ඇතුලේ ඩොට්ස් සේපෙනී විවිධ දිශාවට ගමන් කරමින් ඇදී යනවා මෙන් පෙනී කය පුරාම ඩොට්ස් නලියනවා මෙන් වරින් වර දැනේ මෙසේ සිටින විට වරින් වර අරමුණු පැමිණෙන බවත් ඒවා නැති වී යනවා දැනේ. පසුගිය දිනවලදී පැමිණෙන මෙම අරමුණු දෙස පිට කෙනෙකු මෙන් නිරීක්ෂණය කරමින් සිටියද මේ දිනවලදී ගණන් නොගෙන ඔහේ ඉඳිමි. වරින් වර වේදනාවක් හටගනුනද ඒවා කොතනද යන්න හැඳිනි. හැඳිනීමක් ඇති වී ශනිකව නැති වී වේදනාවද තිත් බවට පත් වී යයි. කයේ ඉරියව්ව වරින් වර වෙනස් වූවද ඒ කය විසින්ම නැවත සකස් කරගනී. සක්මන් භාවනාව. පයේ දැනීම සිත යොමු කරමින්, පයේ දැනීමට සිත යොමු කරමින් සක්මන් කරන විට වරින් වර සිත පිටත අරමුණු වලට ගියද ඒ බව දැන ඉබේම සිත පයේ දැනීමට හෝ කයට පැමිණීම බව වැටහි. මේ નિરાයාසයෙන් සිදුවන බව සිදුවන ක්‍රියාවලියකි. එදිනෙදා වැඩ කටයුතු වලදී හැකිතරම් සතිමත් වෙමින් ආහාර ගැනීමේදී දත් මෙදීමේදී ඇවිදින විට નિરાයාසෙන් සිදුවන සැටි බලා සිටිමි. තවද යම් කාර්යයක් කිරීමට පෙර කරන්නට යන දේ පිළිබඳ දැනුවත් භාවයක් ඇති වී ඇතිවන බව වැටහි භාවනා විදිරියට කරගෙන යාමට උපදෙස් පතමි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා තෙරුවන් සරණයි මේ විශේෂයෙන්ම මේ කාලේ මේ අවුරුදු කාලේ වෙනකොට ওই මීමැස්සන්ගේ ගමනක් තියෙනවා. එක මී වදයකින් අලුත් රජිනියක් ඇති වෙලා එයා පිට වෙලා යනවා. පිට වෙලා යන්නේ ඉස්සෙල්ලා මීමැසි පොදිය පේන්නේ වදයක් විදියට පොදියක් විදියට. නමුත් ඒ රෑනේ යනකොට නිකන් බලාකුළු තොගයක් ඇවිදිනවා වගේ පේනවා. ඒතකොට දන්න මිනිස්සු මේ මීවදයක් ඇවිදිනවා ඒ කට්ටිය අලුත් තැනක් හොයන යනවා. ඒතර බුලත් තට්ටුවට ගිරෙන් ගහනකොට ඒ මීමැති පොදිය එහෙම පාත් වෙලා ඔය කොස්ගේ කොස්ගේ අහක තියෙන බෙනේකට හරි කලයකට හරි වහනවා. ඉතින් ඒ ඇවිදින ඇවිදින වෙලාවේ අර මී පොදිය පේන්නේ නැහැ. බලාකුලක් පේන්නේ තියෙන්නේ. ඒ මීමැත්තම තමයි ඇවිදිනව පේනවා. ඒ වගේ භාවනා කරනකොට සමාජලාට මේ මමෙක් නැහැ සීමාවක් නැහැ ඔහි ඇස් දෙක වහගෙන ඉන්නකොට මොකද්දෝ තියෙනවා වේදනාවක් තියෙනවා මම සහ මම නෙවෙයි කියලා සීමාවක් නැහැ ඉතින් ඒක හර සක්කාය දිට්ඨිය දී වෙලා යන්න පටන් ගන්න අවස්ථාව ඉස්සර මේකට බය හිතෙනවා ආයෙත් මීමැසි පොදිය හදන්න හදනවා. ඇවිදින්න දෙන්නේ නැතුව. අන්න වගේ බැලුවාම මේ අපි හරියටම සීමාවල් නැතුව දකින්න දේ ඒව දිය වෙලා බොඳ වෙනවා. හරියට දිය සායන් චිත්‍රයකට වතුර ස්ප්‍රේ එකක් කරන ස්ප්‍රේ කරපුවාම ඒ ඔක්කොම නා නා මොනවද කියනවා නාරු බහිනවයි කිය. දිය ඔක්කොම දිය ඒ චිත්‍රේ හොද බහිනවා. අන්න වගේ භාවනා කරනකොට මේක ඔක්කොම අපි හිතන්නේ මේ මමයා හැඩතල නැතුව දිය වෙලා යනවා. ඉතින් මේකට සමහරු නූල් බඳිනවා. මේකට සමහරු මේ ඇබනූල් අයින් කරනවා. පඳුරු අයින් කරනවා බය වෙලා. නැත්නම් ඒක හැම කෙනාටම නිවන් දකින්න ඉස්සලා දකින්න ඕන දෙයක්. මේ gediyak podiyak ඒ ඝණයක් වශයෙන් තිබුණේක ඝන විනිභෝග කරලා පෙන්නනවා. පතුරු ගහලා පෙන්නනවා. විසිතුරු කරලා පෙන්නනවා. ඒතර පෙන්නේ නිකන් වලාකුලක් වගේ තමයි. ඉතින් ඒක හරි ඒක දකින්න හරි ලෑස්ති ගමනක් යන්න ඕන. ඉතින් ඒ ලෑස්ති ගමන යනකොට සාමාන්‍ය සද්ධාවෙන් ඒක කරන්න බෑ. සද්ධාව දියුණු වෙලා කුසල ඡන්දේ බවටපත් උනත් ඒක කරන්න බෑ. ඒ කුසල ඡන්දේ අදිමොක්ඛ චෛතසිකේ බවටපත් වෙනකොට තමයි මේ තියෙන දේ ඇත්තේ නෑ. ඒ පතුරු ගහලා පෙන්නනවා. ඉතින් ඒකට බාධා නොකර ඒක දිහා දැකගන්න ලොකු ලැජ්ජක් තියෙනවා. ඒක නිසා කීප වතාවක් මේක වෙනකොට තේරෙනවා භාවනා කරගෙන ඉන්නකොට ඇත්ත එක වහගෙන ඉන්නකොට මේ මම කියලා ගත්ත අර ඒක ඝන தත්ත්වේ නෑ බිඳිලා එතකොට මේ ලිපියෙත් කියලා තියෙනවා ඊගාවට මොනවා වෙයිද කියලා හිතන්න පුළුවන් තත්ත්වයක් එනවා. මේක අදිමොක්කේම තමයි. අදිමොක්ක කියන්නේ පෙරමග පේනවා. එතකොට මම යාගේ පිළිබඳ කාය ආතාවක් හෝ ජීවිත ආතාවක් තියෙනවනම් බය වෙනවා. කාය ආතාවක් නැහැ ජීවිත ආතාවක් නෙමෙයි එකම දේ විවිධ හැඩතල වලින් පෙන්වන්න පුළුවන්. විවිධ ආකාර වලින් පෙන්වන්න පුළුවන්. ඒකට කියනවා ආකාර පඤ්ඤත්ති කියලා. ඉතින් ඒ නිසා මේ අපි බලහන් ඉන්න දේවල් වෙන දෙයක් වඩටපත් වෙනවා. දැන් තතෙක් හැවාරිනවා. වයසට යනවා නා කියනවා. වෙනස් වෙනවා. ප්‍රශ්න කියන එකනත් <laughs> වයසට ගිහිල්ලාද? වයසට ගිහිල්ලාලු. ඉතින් ඉරට හඳට නොකියවර රහසේ කාලය ගත වෙනවා. net අදහන්නට බැරි ලෙස රූපේ කෙමෙන් මැකී යනවා. ඉතින් අර එකම හැඩේ එකම තලයේ එකම විදිහට බලාපොරොත්තු වෙච්ච එක නන මේක ලොකු අභියෝගයක්. නමුත් කමඨාන් සුද්ධ කරන කවුරු හරි ලිව්වනම් මේක මේක සාකච්ඡා කරා නම් කෙනෙකුට තේරෙනවා මේක තමයි විපස්සනා කරනවා කියන්නේ ඕනම දෙයක් ඕන දෙයක් බවට පත් වෙන්න පුළුවන්. රිකාඩ් මැතමැටික්ස් වල තියෙන ඉහළම විද්‍යාව. ඒකට කියනවා කැවස් තියරි කියලා, ෆ්‍රැක්ෂනිසම් කියලා, ෆ්‍රැක්ටල් තියරි කියලා. ඕනම දෙයක් ඕනම දෙයක් වඩපත් වෙන්න පුළුවන්. ඒක මැජික් එකක් නෑ. ඉන්ද්‍රජාලයක් නෑ. එකක් දිහා දිගට බලන්න ඒක නොවෙන්න තමයි අපි අරමුණු මාරු කර කර ඉන්නේ. ඒක තමයි කාමේ කියන්නේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මාරු කර කර හිටියොත් ඔක්කොම ස්ථාවර වෙලා පේන පිටිසිතුවම් වගේ. එකක් දිහා හොඳට බලනින්න මොනවත් වෙනස් වෙන ගතිය තියෙනවා. ඉතින් ඒක ලියන්න හිතෙන්නේ නැහැ. ඒක හිතෙන්නේ මේ මට විතරක් පැටලිලායි කියලා. එහෙම පැටලිලා නැහැ. ඒක බුදුචානන්සේ දේශනා කරලා තියෙනවා. ඒක විවිධ ආකාර එනවා. ඒ ආකාර ප්‍රකාශ කරන්න පුළුවන් වුණොත් එයාල ඇස්ටි සක්කාය දිට්ඨි නැති කරා. එහෙනම් ඒක දැක්කට නොදකින් කියනවා නම් ලියන්නෙත් නැත්තම් ප්‍රකාශ කරන්නෙත් නැත්තම් ඒ කියන්නේ ඒ තරම්ම අර අල්ල බදාගත්ත ඝන සංඥාවට කිච්ච ඝන ආරම්මන ඝන කියලා ඝන සංඥාවේ තියෙන. ඒක වෙනස් වෙනවා දකින්න කැමති නැහැ. ඉතින් ඒක පුරුදු කරන එක අනිච්චානුපස්සනාවේ ඉහළ බර වැඩපිළිවෙලක්. ඕන දෙයක් එක දෙයකින් තව දෙයකට ඕනම දෙයකින් ඕන දෙයකට යන්න පුළුවන්. මොන්නම විදිහින් සීමාවක් නැහැ. කොච්චරද කියනවනම් ඒක පිළිගත්තට පස්සේ දුවට මේක පිළිගත්තට පස්සේ මේ ලෝකෙ තියෙන ඥාන පිරිමි කියන ભેදයක් ඇත්තේ නැහැ. manussකම විතරයි තියෙන්නේ. නැත් මිනිස්සුන්ට ගෑනු වෙනිය ගෑණියෙකුට කිව්වොත් එම්බිට ඔය ගෑනුකම උඹ ආරූඪ කරගෙන තියෙන එකක් එහෙම එකක් නෑ යක්ෂණී කියලා අපිට බනි. උඹේ ගෑනුකම ආරූඪ කරගත්ත දෙයක් මිනිහන්ට තියෙන කැමැත්ත නිසා වෙන උකට නෙවෙයි. මිනිහෝ පිරිමි ඔය පිරිමකමක් ආරූඪ කරන්නේ ගෑනුන්ට තියෙන කැමැත්ත නිසා. ඒක බුදුජානනාංශේ සංයෝග විපටි විසංයෝග පරියාය සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. ඒ ඒ කෙනා ඒ ඒ දේවල් රඟපාන්නේ Taman ආරූඪ කරගත්ත දේවල්. තියෙන්නේ manussකම. ඒ මේක දෙකට බෙදාගෙන නටනවා. හැබැයි ඉතින් ওই මන්ටමන ගිය කෙනාට විතරයි ඒක ගන්න පුළුවන් ඊට පල්ලෙහා ඒ ගෑනු ගෑනු විදිහට හිටපල්ලා. පිටින් පිටිමිට හිටපල්ලා ඒක වෙනස් කරන්න යන්න එපා. වෙනස් කරන්න ගියොත් මහා කචල්යක් එනවා. නමුත් ඕව ඔක්කොම හිතට දාගත්ත විකාර. ඒම කියන්නේ මොකද? ගෑනු නැකතින් ඉපදිච්ච පිරිමි ඉන්නවා. උන් පිරිමි දෙන්නෙකුට වැඩිය හයියයි. ගෑනු නැකතින් ඉපදිච්ච පිරිමි ඉන්නවා. පිරිමි නැකතින් ඉපදිච්ච ගෑනු ඇමසන් තමයි. ගැන නැගදී පිළිවෙ ඉන්න අපි සෙවලියෝ කියලා කියනවා. බණ්ඩක පාත්ති කියලා කියනවා. ඊ අපි දන්නවා ඒකේ. ඒ නිසා ওই ලිංගෙම නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ. ඕනම දෙයක් ඕන දෙයක් බවට පත් වෙන මීමැතියක් පොදියක් වගේ තියෙන්න පුළුවන්. සෝමින් යන වෙලාවදී ඒක වලාකුලක්. ආයෙ ගිහලා වැහුවට පස්සේ ආයෙ පොදියක්. ආන්න එක දැක ගන්න පුළුවන් නම් කලබල වෙන එකක් නෑ මේ මගේ දරුවා මැරුණා අම්මා වයසට ගියා ගෑණි කෙනෙක් පිළිම කෙනෙක් වුණා ප්‍රශ්න නෑ ඔය දෙයක් ඇත්තේ නෑ අපි ආයිගා ප්‍රශ්නේ. ගරුතර ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි. සක්මන් භාවනාව මුලදී වම දකුණ ලෙස මෙනෙහි කරමින් සක්මන් කළෙමි. පසුව මෙනෙහි නොකර পায়ත ලැබෙන අත්දැකීම් අනුව සිත යොමු කරමින් සක්මන් කළෙමි. ඒ අනුව වැලි තෙරපෙන විට එන කරකර ගතිය, পায় වැලිවල ඉබෙන ගතිය, අවුව পায়ට වදින ගතිය වැනි දෑ අත්දැක්කෙමි. විශේෂයෙන්ම අවුව পায়ට වදින විට එය පීඩාකාරී අත්දැකීමක් ලෙස නොව අමුතු ආකාරයේ සුවදායක ගතියක් ලෙස අත්දැක්වෙමි. නමුත් නිදිමත නිසා බොහෝ විට සක්මන් මළුවේ සිග්සැග් ආකාරයට ගමන් කළෙමි. සමහර වේලාවට මම සක්මන් කරන ගමන්ම නිදාගත්තා බව මට වැටහි යයි. පරියංක භාවනාව. මම S2 පියාගත් පසු ටික වේලාවකින් මගේ යවදිමත් බව ගිලිහි යයි. නමුත් සිහිනයකමින් විතක්කේ වරහන් ඇතුළේ සිටවිලි පවතින බව අත්දකිමි. නමුත් ඔබ වහන්සේ පෙර වතාවක දුන් උපදේශ පරිදි මූල කර්මස්ථානයේට සිත පැමිණෙනවාද නැද්ද යන්න බැලීම සඳහා සිත මෙහෙයවීම කළ නොහැකිය. සමහර දිනවලදී හවසට නිදාගෙන භාවනා කළ විට මීට වඩා ප්‍රබෝධමත් අධ්‍යක්ීම් බිඳ ඇත. නිතරම පවතින වෙහෙසකාරී බව මීට හේතුවක් දැයි සැක කරමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය වෙහෙසකාරී බවත් භාවනා අරමුණක්. ඒක මේ වේතකාරීකම නැතිකරන්න නෙමෙයි අපි බලන්නේ. ඒ වේතකාරීකම ආපුවාම ඒක සතියෙන් සතියට අරමුණක් කරගන්න පුළුවන්ද කියලා බලන්න. උනන්දුකාරීකම එනකොට සංකිට්තං ආචිත්තං සංකිට්තං චිත්තං චපදානාති. වේදකාරී බව වෙනකොට වික්ඛිත්තං චිත්තං වික්ඛිත්තං චිත්තං චපදානාති. මේ දෙක එකක් නැති කරලා අනික ගන්න නෙමෙයි බුදුහාමුදුර අපිට උගන්වන්නේ. දෙක එනකොට වෙන් කරලා අඳුර ගන්න. වේදකාරීකමත් භාවනාව ඒකට කියන්නේ දරත පරිලාහ කියන. මේ දරත පරිලා හදනකොට ප්‍රමෝදමත් වෙන්න කියනවා. මට දැන් හොඳට තේරෙනවා උනන්දුව නෑ. නිදිමත ඇවිල්ලා තියෙනවා කියලා ඒක මානසික තත්ත්වයක්. නැති කරන්න නෙවෙයි ඕන කරන්නේ කඳුර ගන්න එකයි. ඒ විතරක් නෙදී. කොලේ ලියන්න ඕන. වෙහෙස කර වුණා, නිදිමත වුණා, මහා පාළුයි, තෝන්තුයි, කම්මැලි, නීරසයි, ඒකාකාරී නැද්දකින් නොපතන්න දුමකින්. ඒ බලාගෙන ඉන්නවා. ඒතර ජීවිතේ සම්පූර්ණයෙන්ම අලුත්. ඒ එපා වෙලා කම්මැලි වෙලා නදකින් නොපතන් යනකොට බලන්න දතේ එකක්මක් බඩේ එකක්මක් කිසි එකක්මක් මොකක්වත්ම නැතිලා තමයි ඕක ඉන්නේ. নিকමඩ හරි ළමයට අතරින් වෙලාවක් එහෙම තියෙන වෙලාවක් තියෙනවනේ. අම්මට කැන්සරයක් තියෙනවා කියලා කිව්වොත් ਉਹ මොකක්වත් නැහැ. ඒක මොනවත් නැති වෙලාවක් වෙන ඔක්කොම හරියන හරි පාළුයි. හරි කම්මැලි. වන්දනාව වන්දනාව යන්ට අපේ කාරණාව මට හරි පාළුයි ළමයෝ කියලා ඉතින් වන්දනාවමයි යන්නේ. ඊළ ඩෙන්ගු හදාගෙන ආවයි කියලා කියනවා. ඉහිගක්කමක් හදාන ආවයි කියනවා. කකුල කඩාගත්තයි කියනවා. ඇක්සිඩන්ට් එකක් වුණයි කියනවා. අර gederිනුට තේරෙන්නේ මේ වන්දනාගම යන්න හදන්නේ gedera ප්‍රශ්න නැති නිසායි කියලා. ඉෂේකක්කම බඩේකක්කම නැති වෙලාවටයි ඔක් පාළු ගතියයි. ඒක තේරුම් ගත්තා නම් අපි කියාවේ පාළු ගතිය තමයි නිවන කියන්නේ. නිවන එනකොට අනිවාර්ය මිත්‍රායන එක තමයි ඔය තෝන්තු ගතිය කියන එක, කම්මැලි ගතිය කියන එක, නීරස ගතිය කියන එක බුද්ධ ඥානශීකර තියෙන නිබ්බිදාව කියලා. වින්දනයක් නැතුව යනවා. නිර්වින්දනේ වෙලා යනවා. ඉතින් මේක නැති කරන්න දැඟලුවොත් නිවනට තමයි පයින් ගහන්නේ. ඉතින් ඒක භාවනාදී එන එකක් ඒක හොඳට දකින්න. ඒක එනකොට මම සම්පූර්ණ වෙනස්. උනන්දු කෙනා නැහැ. අන්න වගේ Taman ඇතුලේ තියෙන මේ රූපවල තියෙන අපටවි ආපෝතේයෝ ආයෙ නැත්නම් ආශ්‍රස්වස්වාසි මුලමදාග නෙමෙයි මේ කතා කරන්නේ චිත්තාවේග පිළිබඳ. ඒක රූප ධර්ම පිළිබඳ අවබෝධය කරපු ඊගාව පාඩම. රූපේ ගෙවන් වීගෙන යනකොට තමයි ওই හොල්මන එන්නේ. ඒ කියන්නේ තම භාවනා හරියාගෙන එනකොට කම්මැලිකම නීරසකම එනවා. ඒකත් අරමුණක් කරගන්න ඒක ගැන යමක් ලියන්න පුළුවන් නම් ඒක විශ්ව සාහිත්‍යයට යනවා. මේ මිනිස්සු කම්මැලි කියලා විසිකරන දේ පිළිබඳව సౌందర్యාත්මකෝ ලියනවා. මේක එන්නේ මෙන්න මේ වගේ වෙලාවක. මෙන්න මෙහෙමයි ඒක ආපුවම වග. විස්තරය කියලා කියන්න පුළුවන් නම් ඒ මිනිසයා මායයට අහුවෙන්නේ නැති කෙනෙක් බවට පත් වෙනවා. ඒක නිසා බුදුජානනාංශය සඳහන් කරනවා මේ දරද පරිලහ එනකොට ප්‍රමෝදය පහල කරගන්නයි කිය. මට දැන් ඔන්න හුදකලා වෙන්න හදනවා. මට දැන් විවේකී එන්න හදනවා. මට දැන් විශ්‍රාම ගතිය දැනෙනවා. බුදියන්න එපා. අවදියෙන් බලන්න ඒක දිහා. එතකොට පේනවා මේ කරදර නැති වෙලා තියෙන්නේ දැන්. උනන්දුවෙන් ඉන්න හැම වෙලාවෙම රාග ద్వේෂ දෙක ගොජ්ජ දානවා. අපි උනන්දුවේ යම් දෙයකට පෙළපිලා එළඹිලා වැඩ කරනවා කියන්නේ රාග ద్వේෂ දෙක හරකෙක්ගේ අන් දෙක වගේ ඇවිල්ලා ඉදියට. එතකොට තමයි මේ කඩාගෙන යන්නේ. අර නීරසකම එනකොට කෙලස් නැහැ. කරදර නැහැ. ඉසේ බඩේ කැක්කුම් ඉසේ කැක්කුම් නැහැ. අයියෝ හරි පාළු යප්පා යන්ද වන්දනාවකවත් කියලා නැත්තම් පත්‍රේ බලන් හිතෙනවා. ටෙලිවිෂන් එක බලන් හිතෙනවා. නැත්තම් කයිවාරු කෙලින් හිතනවා කවුරුත් එක්ක අල්ලගෙන. අනේ අර මනුස්සයට වැඩක් කරගන්නත් නැහැ. ඉතින් මේක මං හිතන්නේ වැඩමුළුවෙන් අල්ලයිද කියලා. මේ එකන අල්ලන්න හදන වෙලාවක් ඇවිල්ලා තියෙනවා. ඒකයි එළියලා තියෙන නිසා කරුණා කරලා Taman දෙහාවට එන Siri දෙව්දුව අඳුනගන්න Siri දෙව්දුව මූණට උල කෙල ගහන්න එපා. Siri දෙව්දුව ගෙට වඩනකොට උණු වතුරක් කරන්න එපා. ඒක ගෙට එන්නේ ඔන්න වගේ වෙලාවක අන්න ඒකට සතුටු වෙලා ලියන්න පටන් අරගත්තොත් එවන්ස ලෝකේ ඉන්න හොඳම සාහිත්‍ය ධරය වෙනවා. ඒ ලියමන ලෝක සාහිත්‍යයට යනවා. මොකද මේ හැම කෙනාම චරිචුරු ගන්න ලෝකෙක ජීවත් මේ දුක්ඛ සත්‍ය ඇති. ඒ පෙළෙන ගතිය, තවන ගතිය කියන්නේ දුක්ඛ සත්‍ය ගෙටෙන්නේ. ඉතින් ගෙටෙනකොට මොනට කියලා ගැහුවොත් කුණ වතුරයක් කරොත් ඵලයන් යන්න දෙන්න එපා මගේ ගෙදරට කියලා ඉතින් දුක්ඛ සත්‍ය තමයි ගින්න කරලා භාවනා කරන්නේ. භාවනා කරලා ගෙටෙනකොට කියන ආපෝ හරිම මුස්පෙන්තුයි. හරිම කම්මැලි. කඩਿੱත්තු ගතිය තියෙනවා උඹ ඵලයන් යන්න පස්සේ වරෙන් කියලා. ඉතින් සංසාරය මේ වගේ කී ලක්ෂ වාරයක් නිවන ගෙටෙන්න හදනකොට හුදේකලාව ගෙටෙන්න හදනකොට විවේකයේ ගෙටෙන්න හදනකොට එලවල ඇද්ද. බය වෙන්න එපා. ප්‍රමාණෑ ඒ ඒ හුදේකලාව අනාත්ම ධර්මය. ඒ නිසා අපිට තරහ වෙන්නේ අපි කරන කඩප්පුලි නොකෑමන දහබඳුරා පට්ටපඳුරු වැඩ තිබුණත් එයා නැවත නැවත එනවා. කවදා හරි තකතිරුකම පැත්තක දාලා ගෙටෙන්න දුන්නොත් මේ විවේකෙට වැඩි කල්යක් නැහැ. ඒ හරි අමාරුයි. මොකද ආකල්පමය වෙනසක් එතන තියෙන්නේ. ඒ නිසා මුස්පෙන්තුට එන්න දෙන්නකෝ. ඔයි කියන කම්මැලිකමට එන්න දෙන්නකෝ. ඔයි කියන නීරසකමට එන්න දෙන්නකෝ. ඔයි කියන පාළු ගතියට එන්න දෙන්නකෝ. පුදුමාකාර සාන්තියක් තියෙයි. අපි යනවා ඊගා ප්‍රශ්නේ. පෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාව. භාවනාව පටන් ගැනීමට පෙර සක්මන් මළුව පටන් ගන්නා තැන හා මාගේ ඉරියව් පිළිබඳ අවධානයක් ලබා ගත්තෙමි. ලනුපැදුර මත ඇවිදින විට වම් හා දකුණු පාද ගැටෙන ස්පර්ශයේ මෘදු බව ගොරෝසු බව එකාකාරී පාදවල ස්පර්ශ වන තැන් හඳුනාගත්තෙමි. වැලි මළුව මත ඇවිදීමේදී වැලිවල සීතල බව පයට දැනීම බොරළුවල තද බව වැලි මළුව දෙකොණේ වැලිවල වෙනස් මට්ටම් වලින් ඇති සීතල බව අවබෝධ කළෙමි. ඇවිදින විට ඉස්සූ পায় නැවත බිම තියන්නේ එහි විලුඹින් බවත් পায় හොඳින් බිම ගැටී තිබෙන්නේ අනික් පාදයේ ඇඟිලි කකුලට සම්බන්ධ වන තැන පොළොවට තද තෙරපීමක් දෙන අවස්ථාවේ බවත් වටහා ගත්ෙමි. ඇවිදින විට දන හිස් නැමෙනුයේ එම පාදයේ පා ඇඟිලි නම් පා ඇඟිලි නැමී පොළොවට තෙරපා ශරීරයේ ඉදිරියට තල්ලු වෙන අවස්ථාවේ යයි නිරීක්ෂණය කළෙමි. උදෑසන සක්මන් කරන විට ඇති වූ නිදිමත නිසා බාධා වෙන විට මාලානු පැදුරු මත සිටගෙන නිදිමත එන විට දැනෙන ලක්ෂණ කල්පනා කරන විට ඒ නැති වී ගොස් නැවත සක්මන් භාවනාව ආරම්භ කළෙමි. ආනාපාන සති භාවනාව. මේ කිරීමට පහසු ආසනයේ සුභ සුඛ ආසනයේ බව වටහා ගත්තා. උඩුකය ඉහළට හෝ පහළට යන ආකාරය නිරීක්ෂණය කරන විට ක්‍රමානුකූලව සිත හුස්ම රැල්ලට යන බව තේරුණා. නමුත් මාහට පැහැදිලිව දැනෙන්නේ ප්‍රස්වාසයේ බවත් ඒ දකුණු නාසිකාග්‍රේ යට කොටසේ වැදී එම පැත්තේම උඩුතොලේ වදින බව තේරුණා. ආස්වාසයේ පිළිබඳ බැලීමට උත්සාහ කළත් මාහට ඒ පැහැදිලිව දැනුනේ නැහැ. මෙම භාවනාව කරන බොහෝ අවස්ථාවලදී ටික වේලාවක් මගේ පසු මගේ හිසෙහි උඩු කොටසේ යම් තදවීමක් ඇති වූ වහාම මගේ හිස බිමට කඩන් වැටෙන අත්දැකීමක් තියෙනවා. නමුත් මම එම මොහොතේම ඒ හඳුනා ගන්නවා. මේ දිගටම කිරීමේදී භාවනාව අසීරු බව සිත කියනවා. තවද රාත්‍රී කාලයේ මාහට වඩා වැඩි වේලාවක් මෙම භාවනාව කළ හැකි බව නිරීක්ෂණය කළා. තෙරුවන් සරණයි. ආස්වාස්පසාස දෙක පිළිබඳව ගත්තොත් ආස්වාස කරන වෙලාවට සමානව ප්‍රස්වාස කරන වෙලාවක් දැටෙනවනම් ආශ්වාස කරන දැනීමට සමානව ප්‍රශ්වාසයට ආවත් දැනෙනවා ඒක මානසික සෞඛ්‍යතාවයක් ඉනහර දක්වනවා. දිග ආශ්වාසයක් කරන ගාලපල්ලයට ප්‍රශ්වාසයේ දාන ඒ කියන්නේ දැඩි මානසික ආතතියක ඉන්නේ සුවාසයේ හෙලන. ඒක තමයි අඬනකොට සිද්ධ වෙන්නේ. එමීට හුස්ම ගන්න හොක් කාලා දාන. ඉතින් ඒක දිහා බලනකොට කියන්න පුළුවන් මෙයාට තියෙන සීමා මාරුවක්ද, පිත්ත මාරුවක්ද, වාත මාරුවක්ද, චිත්ත පීඩාවක්ද මොකක්ද කියලා ওই නාඩි ඇල්ලුවා වගේම මේ ආස්වාද ප්‍රසාර දෙක දිහා හොඳට බලන්න පුළුවන්. බලනකොට තේරෙනවා මගේ මම මෙහෙම හිටියට මම මේ මූණිච්චාව දාගෙන හිටියට ඇතුලේ තියෙන දුක් පීඩා ඇතුලේ තියෙන සතුට ඇතුලේ තියෙන මානසික කායික සමතුලිත භාවය ඔය ආස්වාද ප්‍රසාර සමකරයි. ඒක නිසා ප්‍රාණයාම භාවනා කරනකොට යෝගාභ්‍යාසවල ආස්පුඩු දෙක වහගන්න අත තියාගෙන සමාන වේලාවක් හුස්ම ගන්නවා සමාන වේලාවක් හුස්ම නතර කරගෙන ඉන්නවා සමාන වේලාවක් හුස්ම පිට කරනවා සමාන වේලාවක් හුස්ම පිට කරලා අල්ලගෙන ඉන්නවා එතකොට තේන ඕන සෞඛ්‍ය සම්පන්න නම් ඒකයි වෙන්න ඕනේ ඒක කවදාවත් වෙන්නේ නැහැ අපේ හුස්ම චපලයි වංචනිකයි කවදාක සෞඛ්‍ය සම්පන්න නැහැ ප්‍රශ්නයක් නැහැ ඒක දන්නවනම් දන්නවන හැම හුස්මකම අපේ චරිත ලක්ෂණේ තියෙනවා හැම හුස්මකම අපේ සෞඛ්‍ය තියෙනවා. ඉතින් ඒක නිසා ඒක තමන්ම දන්නවනම් තමන්ම තමන්ගේ වේදා බවටපත් වෙනවා. බෙහෙතත් ආනාපානෙමයි, ලිදී රක්ෂණය අල්ලන්නේත් ආනාපානෙමයි. ඒක නිසා කොච්චර සැලකිල්ලෙන් මේක දිහා බලන ඉන්න ඕනද? ඉතින් මේ බලනෙදීමම අභ්‍යාසයක්. ෆිසියෝതെරපි කියලා නියුමෝනියා වලදී දෙනවා. එහෙම නැත්නම් භාවනා කරනකොට ප්‍රාණයාම භාවනාවේදී 1 2 3 4 ක්‍රමයට උගන්වනවා. ඒකට වෙලා ඒ හුස්ම වැඩි වේලාවක් අල්ලගෙන ඉන්න පුළුවන් නම් හොඳ පීනුම්කාරයක් වෙන්න පුළුවන්. ඒ වගේම ප්‍රශ්නයක් ආපුවම දරා සිටීමේ ශක්තිය කියන්න පුළුවන්. කරදරයක් ඇවිල්ලා නැවත හිත ස්වභාවික මට්ටමට එන්න කොච්චර කල් යනවද කියලා. අපිට අම්මා මැරුණාට පස්සේ ඒක හිතින් අමතක වෙන්න කොච්චර කල් යනවද? ඩෙන්ගු හැදුනාම තනිපෙන්න කොච්චර කල් යනවද? කලබලයක් ආවම හිත සූපදෙන කොච්චර කල් යනද කියන එක පාලනය කරන්න පුළුවන් මට්ටමට එනවා. හැබැයි පාලනය කරන්න යන්න එපා. මේ වගේ නිරීක්ෂණය කරන්න පිටවීම හොඳට පහසුව තේරෙනවා. හුස්ම ඇතුල් වීමට වැටෙන්නේ නැහැ. ආහනේ තොරතුරු ටික කාටවත් අපි වෙනින් කරන්න බෑනේ. අපිව දන්නේ නැතුව දොස්තරට අත දික් කරයි, දිව දික් කරයි. ඊකට කියන මට තියෙන ලෙඩේ කියන්නේ කියලා කුත්තු කරලා බලලා. කියන හරියක් පච. කිසිම කෙනෙකුට කියන්න බෑ. කියනවනම් Taman tamanගේ ලෙඩේ බලන්න ඕනේ. දොස්තර ටෝච් එක දිවට ගහලා බලනවා. කනට ගහලා බලනවා. උණ බලන කට්ටිය පස්සපැත්තේ ගහලා බලනවා. ඉන්ජෙක්ෂන් එකක් ගහලා කියනවා. හරි දැන් තනිපයි. දැන් තනිපයි. දොස්තර ඇත ගෑවින්දා. බලනකොට දොස්තරත් ඔය ඔක්කොම ටික කරගන්නවා ඇන්දාවට ගෙදර ගිහින්. ඒකට ඊට වැඩි ලෙඩෝ. සරුවඥාන්සේ එහෙම කරන්නේ නැහැ. බුදුජානනාංශේ සතහට වෙන බව දුකට වේදාන සර්වඥාන්සන් ලෙඩ 12ක් ආවා අන්තිම භවී ඒ නිසා හොඳට හුස්මත් එක්ක ඉන්න හුස්ම තමයි අපේ පිළිඹුව අපේ ලෙඩ රෝග පිළිබඳ පිළිඹුව ඒ නිසා ඒ ටික පිළිබඳව හොඳ අවධානයෙන් අපි ලක්ෂ මේ ජීවිත කාලයක් ඇතුළත කෝටි 13ක් හුස්ම ගන්නවලු කීයක් දැන දැන ගන්නවද කියලා හිතන්නේ අපි ගන්න කෝටි 13න් හුස්ම කීයක් දැන දැන දැක දැක ගන්නවද අඩු ගානේ කෝටි කීයක් කරන් තියෙනවද කියලාවත් දන්නේ නැහැ. එල මැරෙන්න කතා කරනවා සිංහල ජාතිය ගැන කතා කරයි ආර්ථිකය ගැන කතා කරයි දේශපාලනය ගැන කතා කරයි තමන්ගේ හුස්මවත් දන්නේ නැහැ. හොඳට බලන්න. කවදාවත් අහකයන්. ඒ අනුන්ගේ දේව මොනව බැලුවත් සත්ත පහක වටනාකමකුත් නැහැ. ඒ නිසා මේ වගේ විස්තර තියෙනවා නම් මේ සභාවකට නොකියුවත් ලියලා තියාගන්න හුස්ම ගන්නකොට කොහොමද ඇතුල් වෙන කොච්චර වෙලා යනවද නැත්නම් කොච්චර ඇතුල් කරගෙන ඉන්නවද පිට වෙනකොට කොච්චර වෙලා යනවද පිට වෙලා කරන කොච්චර වෙලා ඉන්නවද ඇතුල් වීමද හොඳට පේන්නේ පිටවීමද හොඳට පේන්නේ කියලා බැලුවොත් අපිට තේරෙයි අපේ හිත සහ කය කොච්චර ලෙඩද කියලා කොච්චර චපලද කියලා කොච්චර වංචනිකද කියලා කොච්චර ෂටද කියලා අපි ඒ කොච්චර බලන්න කැමැති නැද්ද කියලා මේ නිතර නිකම් පෙන්නන දේ ඒක පෙන්නන නැතුව පිටරට යනවා බේත් බොන්න වෛද්‍යවරු හොයන්න නොදන්න සාත්‍තර ඉගෙන ගන්නවා ශරීර විද්‍යාවට. මේ හුස්ම ටික බලන්න හිටියානම් වෙන මොකක්වත්ම ඕනේ නැහැ. ඒ නිසා කරුණාකර ටිකක් කරුණාවන්ත වෙන්න තමන් පිළිබඳව කරුණා කරුණාකර ටිකක් මෛත්‍රී වෙන්න තමන් පිළිබඳව බලන්න දවසේ හුස්ම රැලි කීයක් දැක දැක දැන දැන ගන්නවාද කියලා. කොයි වෙලාවක හරි කොයි වෙලාවක හරි මේ හුස්ම පිට කරන එකේ තියෙන සනීපේ විඳින්න පටන් අරගත්තොත් ආස්වාසය ආස්වාදයක් වෙන දැනට යනවා. හුස්මෙන්ම සියලු ශක්තියින් ගන්න පුළුවන්. විශ්ව ශක්තියත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. අපි ඒකවත් දන්නේ නැතුව කෝටි 13ක් හුස්ම ගන්නවා. අන්තිම හුස්ම විතරක් කියනවා අනේ තව හතරක් පහක් දෙන්න බැරිද මට මේ දුවට මේ බූදලේ පොඩ්ඩක් ලියලා දීලා එනකන් බැංකුවේ තියෙන එක අසවලාට හරවලා එනකම් බැරිද කියලා අහනවා අන්තිම මොහොතේ. දැන් කොච්චර හුස්ම ගන්නවද කියලා දන්නේ. ඒක නිසා පුළුවන් තරම් ශරීරයත් එක්ක ජීවත් වෙන්න මේ හුස්ම දිහා හොඳට බලන්න බලලා මේ ලකුණු ටික ගන්න. ඒව පිළිබඳව පුදුම විස්තරයක් තියෙනවා. ඔය කිව්වට පස්සේ කේන්දරේ බල වගේ කියන්න බුණා ඔය එක තියෙනවනම් මෙන්න මේ ලෙඩේ තියෙන්නේ. මෙහෙම වෙනවනම් මෙන්න මේ ලෙඩේ. හැබැයි එකක් දෙකක් බලලා බෑ. එක සීරුවට හුස්ම රැලි කීපයක්ම බලන්න එහෙම බල්ලත් බෑ. බලන්න ඉන්න ඉන්න හුස්මට මොකද වෙන්නේ කියලා බලන්නත් ඕනේ. එන්නේ ඉන්න ගුරුසු වෙනවද සියුම් වෙනවද ප්‍රිය වෙනවද අප්‍රිය වෙනවද ලං වෙනවද දුර වෙනවද කියලා අන්නේ ටික බැලුවා නම් ওই මොනව නැතත් නිවන් දකින්න පුළුවන්. ඔය ලෙඩ රෝග හැවිල්ල පැත්තකදී එදී නිවන් දකින්න පුළුවන්. ඒක නිසා මේ විස්තරය යගේ කරනවා මේමම වෙන්න හිතන්න එපා. ඒ වෙනස් වීම සහිතව දිගින් දිගට උස්ම බලන්න. ඒක තමයි අපි මුළු ජීවිතේම අත්ත කුසලයේ කියලා කියන්නේ අර්ථ සිද්ධිය කියලා කියන්නේ. තමන්ට තමන් මෛත්‍රී කරගන්න එකම වෙලාව ඔච්චරයි. අනික් වෙලාවේ බල්ලන්ට හැතැම්ම නැතුව වගේ ඇවිදිනවා. හොසෝස් කාලා හුස්ම ගන්නවා. ආරයගේ මගේ යුතුයකම් ඉස්ස කර හිටියට Taman වෙනුවෙන් නම් සේවයක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඒක අගය කරලා අපි යන් ඊගාව ප්‍රශ්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මනේදී සක්මන් මාර 20ක් පමණ සිහිය පවත්වා ගැනීමට හැකියුවා. පෙර දිනේ පුරුදු කළ ඔසවනවා, ගෙන යනවා, තබනවා වෙනුවට තබනවා යන්න පමණක් සෑම පියවර තැබීමකදීම මෙනෙහි වූවා. වැලිවල සිසිල සහ සුමුදු බවද දෙපා පතුලේ ඊතා සිසිලක්ද දැනුණා. සක්මන් කෙලවර නැවතීමේදී හුස්ම රැල්ලට සිත ගියා. දීර්ඝ ලෙස හුස්ම වැටෙන බවද දෙපා රළු බවද ඊතා රළු හුස්මක් බවද දැනුණා. හුස්ම වාර තුනකදී නැවත දෙපා වලට සිහිය පවත්වා ගත්තා. නමුත් සෑම සක්මනක් අවසානයේ නැවතීමකදී හුස්ම රැල්ලට සිත ගියා. අවස්ථා තුනකදී හේවි ඒ විසි හඬකටද ගුවන් යානා හඬටද වාහන නලා හඬකටද සිත ගියා අරමුණු පිට ගිය බව සිහිකොට නැවත කමතහන් අරමුණට සිත ගත්තා පෙර දිනීමෙන් වේදනා දැනුනේ නැත පරයන්කේදී ඊතා කෙටි කාලයක් හුස්ම රැල්ලට සිත යොදවන විට නින්දට වැටි බෙල්ල ගැස්සීමක් සිදු වෙනවා ඒ සමගම හුස්ම රැල්ලට සිත යනවා මේ නැවත නැවත සිදු වෙනවා පරයන්කේදී ආනාපාන සතියට නිවැරදිව සිහිය පවත්වා ගැනීමට උපදෙස් ලබා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. ওই විදිහට අර හුස්ම දිහා බලලා හුස්මත් එක්ක යාළු වෙලා හුස්ම හොඳට ගිවන් වීගෙන යන පැත්ත බලනකොට සංසිඳන පැත්ත බලනකොට පස්සම්බනේ වෙන පැත්ත බලනකොට ඉබේම නිකන් කය වැක්කිරන ගතියක් නිකන් නිින්ද ගියා වගේ ගතියකට එනවා ඉතින් ඒකත් අන්තිමට ගස්සලා දාලා ආය අරමුණට ගෙනත් දානවා හිත. අරමුණට හිත ගේන්නේ නැත්නම් ගැස්සීමකට පස්සේ හිත ගේන්නේ අරමුණට නම් නිින්දක් කියලා නෙමෙයි ඒක හිත සැඟවි ගැනීමක් කියලා කියන්නේ කියලා ලොකු සංසි ලියලා තියෙනවා. හිත ලීන වෙලා. මොකද හිතට අරමුණක් නැහැ. දීපු එකම අරමුණක් ගෙවිලා. කෙලස් නැතුව මේ හිතට කෙලින් ඉන්න බෑ. මුති කෙලින් උනන්දුවෙන් කටයුතු කරා නම් තද්ද කෙලේශයක් තියෙනවා. අපි දැක දැක දන දන දීලා තියෙන අරමුණ ගෙවම් කරනකොට හිතර කෙලෙස් නැහැ. එයාට ඉන්න බැරුව යනවා. එතකොට එයා හැංගෙනවා. අන්නේ හැංගෙන එක අපි නිදිමත කියලා දැම්මට බොහෝ විට අවදි වෙන්නේ අරමුණට නම් ඒක නිදිමතක් නෙවෙයි. පුළුවන්ද කියලා බලනවා, පුළුවන්ද කියනවා අහනවා. මෙන්න මේ නිින්දෙන් කැඩිලා අරමුණට එන්නා වගේ අරමුණෙන් නින්දට යන බාර හොයන්න පුළුවන්. අරමුණ සියුම් වේගන එනකොට දැන් මේ යන්න හදන්නේ නින්දටයි කියලා. පූර්ව නිමිත්ත පුබ්බ කර්ණේ අල්ලන්න පුළුවන් නම් අපි ඒතට නින්ද යෑමේ මුලක් දකිනවා අගක් දකිනවා. මේ දෙක අතරමැද මේ නින්දක් යනවා කියලා අපි අල්ලන්න පුළුවන් නම් ඒක හරීම සූක්ෂමයි. ඒක හරියට මේ හොරෙක් ගෙට එනවා දැක්කා වගේ. හොර බඩු අරගෙන යනවා නෙවෙයි. මේ සාප්පුවට හොරෙක් ඉනවා කියලා හිතන්න බඩු ගෙනියන්නේ. ඉතින් මේ මනුස්සයා එන හැටි දැකලා නිකන් ඉන්න බෑනේ අපිට. අපිට තියෙන කරබන දැක්කේ නෑ වගේ ඉන්න ඕනේ. ඇවිල්ලා මේ බඩු අරගෙන යනවා. අන්න වගේ තමන්ගේ හිතේ මේ නොදන්න ලෝකයකට යන්න ඉස්සරලා තමයි නිින්ද කියලා කියන එකට අරමුණ ගෙවෙන්නේ. ඊට පස්සේ නිින්ද පටන් ගත්ත තැන ඉඳලා ආපහු ගැසිලා එනකන් අපි මේ ලෝකේ හිටියට මේ ලෝකේ නෙවෙයි ඉන්නේ. අන්න ඒකට අපි හරි බයයි. ඒක සුද්ධ මරණයක්. ගැස්සෙන්න ඉස්සෙල්ලා හිටපු තැන මොනම කෙලෙසයක්වත් තිබිලා නැහැ. මමෙකුත් නැහැ. මාන්නෙකුත් නැහැ. තෘෂ්ණාවකුත් නැහැ. ඉතින් ඒක මරණයක් වගේ පෙන්නා. ඉතින් මේ කාම ලෝකයේ ඇත්තෝ ඒකට තොවිල් නටනවා. අපනෝ ලයින් කරනවා. දෙයියන්න කියනවා අනේ හත් දෙයියනේ මෙහෙම දෙයක් නම් වනේ වන සිව්පාකටුවත් වෙන්න එපා. මොකද්ද වෙලා නිකන් යකා ගැහුවා වගේ මට මොකද වුණයි කියලා. නමුත් මේ යන්න හදන්නේ කෙලෙස් නැති තැනකට මේ යන්න හදන්නේ ප්‍රතිපදාව ජීවනකට මේ යන්න හදන්නේ නිවන පැත්තට කියලා එහෙම දන්නවනම් අපි කොච්චරක් සැලකිලිමත් වෙයිද මේ අරමුණ ගෙවන් වේගෙන එනකොට ඔළුව තෝන්තු කරගෙන එනකොට නිින්දකට යන්න හදන වෙලාවේ මේකට ලෑස්තිලා යනවනම් ඒකේ නා මරණයට ලැහැත් වෙනවා මම තමයි කරන්නේ. මේ මරණයට ලැහැත් වෙන මනුස්සයට මරණය බය වෙන්න දෙයක් නැහැ. යම් කිසි කෙනෙක් ඒකට යනකොටම හීන දාඩිය දානවනම් යනකොටම තේරෙන්නේ නැතුව යනවා නම් අපි ඒකට කියනවා මෝහය කියලා. අවිද්‍යාව කියලා. අන්ධකාරය කියලා. තකතිරුකම කියලා. මරිකම කියලා. මෝඩකම කියලා. ගොඩක් වචන තියෙනවා කියන්න හොඳ නැහැ නේ දිගින් දිගටම. හැබැයි මගේ ලයිස්තුවක් තියෙනවා දිගටම. අන්න ඕකට ගිහිල්ලා අවදි වෙන්න පුළුවන් නම් ඒක හරියට නිින්ද යනකොට නිින්දේ බව දැනගෙන නිින්දට අවදි වෙනවා. ඉතින් හරි අමාරුයි නිින්දට අවදි වෙනවා නිින්ද බුද්ධි විඳින්න බෑ. මෙල්බන් වල ඉඳලා ළමෙක් මට ලියනවා අවුරුදු 7ක ගෑනු ළමෙක්. ස්වාමීන් වහන්සේ මට නිදිමත එනවා. ඒ මේ නෑ රැයට නිදා ගන්න ගියාට පස්සේ හීනෙන් බය වෙනවා. මං ඒ නිසා නිින්දට බයයි. මම අවුරුදු 7 ළමෙක්. රැයට බය වෙනවා හීනෙන්. ඒ නිසා නිින්දට බයයි. ඉතින් ඒම තියෙද්දි මං දවසක් සතිපාසලට ගිහින් අරගෙන ගියා අපේ අම්මා. ඊට සතිපාසලේ ගියා නිින්ද යන හැටි බලන්න කියලා. ඉතින් මම හැමදාම නිදා ගන්නකොට දැන් ඉරියව්ව බලලා නිින්ද යන හැටි බලනවා. අනේ ස්වාමීන් වහන්සේ නිින්ද ඇවිදී මට දැන් අර බය වෙන එක නෑ. මං නිින්දට යන හැටි මං දන්නවා. හොඳට සතියෙන් යන්නේ. මට දැන් අර නපුරු හිණ පේන්නෙත් නෑ. හීන පෙනිල්ලත් නෑ. අන්තිම වාක්‍යය ලියනවා. මම දැන් ස්වාමීන් වහන්සේ නිින්දේ ඉන්නකොට මං දන්නවා නිින්දේ ඉන්නේ කියලා. හිතා ගන්නවත් බෑ. මෙම නාකියෙක්ගේ නාකිච්චයෙක්ගෙන් එහෙම ලියුණා නම් මේක මේ ලෝකෙ වෙන්නත් බෑ. නිින්ද යන කියලා කිට මොනවක්වත් දන්නේ නැහැ කියන එක කියන්නේ. පොඩි හතේ අවුරුදු හතේ ගෑනුලා මේ ස්වාමීන් වහන්සේ මම දැන් යන හැටිත් දන්නවා මම නිින්දේ ඉන්නකොට මම නිින්දේ ඉන්නේ කියලා දන්නවයි කියලා. ඉතින් මට අදාහ ගන්න බෑ. කවුරු කියලා දීලා නෙවෙයි. මේ ළමයා ලියන්නේ. ඒ කියන්නේ ඒ නොදන්නකමට ප්‍රිය කරන කෙනාට ඒක කරන්න පුළුවන්. නොදන්නකමට බය නම්, තොවිල් නටනවා නම්, පිරිත් නූල් ගැට ගන්නවා නම්, අප නූල් දෙක අයින් කරනවා නම්, දෙයයන්ට යදිනව නම් අනේ හත් දෙයනේ මේ මොකද උනේ කියලා කවදාකවත් ඒකට අවදි වෙන්න හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ සද්ධාව නැහැ. වින මොනක්වත් වෙයි. ඒකට සද්ධාව නැහැ. මේ භාවනා කරාට භාවනා ප්‍රතිඵල එනකොට ඒක බාර ගන්න සද්ධාව නැහැ. අපි දැන් මේ දන්න ලෝකේ සද්ධාව තියෙනවා. නොදන්න ලෝකෙට යනකොට ගොඩ දාපු මාළුවෙක් වාගේ. දෙකට කපපු පණුවෙක් වාගේ. නොල්ලියනවා, දඟලනවා. මේ මොකද වෙන්නේ කියලා. ඒ කියන්නේ මේ කයටයි ජීවිතයයි තියෙන ආසාව. ඒ කියන්නේ බුදුහාමුදුරගේ සද්ධාව නැහැ කියන එක. ඒ කියන්නේ ධර්මයේදී සද්ධාව නැහැ කියන එක. ඒ කියන්නේ සංඝයා කෙරේ සද්ධාව නැහැ. ඒ කියන්නේ මේ තමන් රකින්න සීලය පිළිබඳ විශ්වාස නැහැ. නොදන්න ලෝකයට යන ගම පපුව වතුර ගා ගන්නවා අම්මෝ මොකද මේ වෙලා තියෙන්නේ කියලා. මේ බලාන ඉන්නේ දැන් අර ගෙදර ගිහිල්ලා ගෙදර කට්ටිය දකින්නකම් ගිහිල්ලා එන්නම් කියලානේ ඇවිල්ලා තියෙන්නේ. දැන් අරක කියනොත් එන්නම් කියන්න බෑනේ ගිහිල්ලා යන්යම්මනේ. ගියා ගියා කොහෙ යනවද දන්නේ නෑනේ. එහෙම කියලා ගෙදරකින් පිට වෙන්නත් එපා කියනවා. මං යන්නම් කියන්න හොඳ නෑ කියලා. ගිහිල්ලා එන්නම් කියලා කියන්නේ. දැන් ඒ නිසා යන්නම් කියන්නේ එන්නම් කියලා කියන්නේ අපි ගෙදරින් එනකොට. ඒක බයයි. ඒක දහලා යන්න බයයි. මොකද මේ දුක්ඛඳ පොඩි බැඳගෙන යන්න තියෙන ආසාව. මේ තියෙන්නේ කොට වෙන ක්‍රමයක්. తాවකාලිකව. පුළුවන් නම් සද්ධාව තියෙනවනම් බහින්න වතුරට ඔන්න ඔන්නගෙන ඕනේ ගිනි අකුරක් වෙච්චවයි කියලා යන්න නම් ඔය එන හැටි විතරක් නෙවෙයි යන හැටිත් බලාගන්න. මේ නොදැනුවත්කම සුභාසින්සනයක් කරගෙන දන්න හරියක් සියල්ලම දුක් කියලා හිතාගෙන මේ ජීවිතේදිම එකෙන් අයින් වෙන්න පුළුවන්. මේ ආනාපාන වගේ සුළු උපක්‍රමයකින් කියලා ඒකට සාදර වෙන්න පුළුවන් නම් වැඩමුළුව උත්කෘෂ්ඨ වශයෙන්ම තාත්තකයි. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ පෙරවන් සරණයි. පරියංක භාවනාවට අවතීර්ණ වීම. හෝරාවක් පමණ ගත වන විට දෙපා දැඩි හිරිවැටීමටපත් විය. එහෙත් එය විඳිමින් සිත පිට යා නොදී තවදුරටත් භාවනාවේ යෙදුණෙමි. තව දුරටත් ආනාපාන සතිය වැඩිවීමට උත්සාහ කළත් එය සාර්ථක නොවිනේ. ඉදිරියට පරයන්කේ ආනාපාන භාවනා වැඩිවීමට උපදෙස් පතමි. ගෞරවනීය ඔබ වහන්සේට තව තවත් ශ්‍රාවකයන් නිවන් මඟට යොමු කිරීමට තෙරුවන් සරණින් සියලු ශක්තිය ලැබේවායි පතමි. නෑ ඉතින් එහෙම ආනාපානයක් වගේ දෙයක් අතණ්ඩත් එපා නොලැබුණයි කියලා පශ්චාත්තාප වෙන්නත් එපා. ඉඳගෙන දුවට පట్టලෝ වාඩි වෙලා වැටෙන්නේ මොකද්ද කියන්නේ? එතකොට අම්බේ යෝග. ඒක මොකක්වත් නැතුව ගිය ගමන් මේ කොහෙද නැති ආනපන හොයන්න ගියාම අම්බෙන්නේ නැත්නම් ඉතින් ජීවිතේ පශ්චාත්තාපය වගේ. දැන් අපි ඔක්කොමලා පොඩි කාලේ හිතුව දොස්තර කෙනෙක් වෙනවා හොඳයි කියලා. උනේ නැහැ. ඔන්න පශ්චාත්තාප. නැත්නම් අරක වෙන්න හදන මේක වෙන ඔක තමයි ජීවිතේ කියන්නේ. මේ ලැබෙන දෙන මොළ මල මල හොන්තුවක් හරි ගමන්නේ තූත්තු කුඩි හරි ගමන්නේ. තියෙන දේ මොකද්ද කියලා ආවම කියන බලන්නකෝ ආනාපානෙ දැක්කේ නැහැ නේ කියන. කවුද කිව්වේ ආනාපානෙ බලන්නේ කියලා? මේක නැහැ. කරුණාකර වාර්තා කරන්න වාඩි වුණාට පස්සේ මම ඉඳුන් හිටුන් පහසුකම මට තියනවාද කියලා. මං සුවසේ වාඩි වෙනවාද කියලා. කොහොමද දන්නේ මම ඇවිදිනව නෙවෙයි. කොහොමද දන්නේ මං හිටගෙන නෙවෙයි මං ඉඳගෙන ඉන්නවා කියලා දන්නේ කොහොමද කියලා කියන්නේ. එතනින් ගියාම එදෙල්ල ෂෝක් එකට ඕන දැනකට පාර පෙන්වන්න පුළුවන්. ඒ සමේ නොලැබිච්ච දෙයක් ගැන පතන එක හිතන එක තමයි පෘථජ්ජනයේ වැඩි. අවුරුදු 4ක ළමයි කතා කරලා කියනවා මේ ලෝකයා Taman ළඟ නැති මීහරකෙක් ගැන තැවෙන එක තමයිලු කරන්නේ. Taman ළඟ නැති මීහරකෙක් ගැන තැවෙනවා. අනේ මීහරකට ලෙඩාවොත් මොකද කරන්නේ? අනේ මේ මීහරකට වැස්සොත් මොකද කරන්නේ කියලා තැවෙන මීහරකෙක් නෑ. ඉතින් නැති ආනාපාන ගැන තැවෙන. පව් අප්පා. මේ පෘතජ්ජනය කියන්නේ අම්මුතුම පිස්සෝ જાතිය. පිස්සියෝ જાතිය. නැති මොකක් හරි අල්ලගෙන මේ කොච්චර දෝ දේවල් තියෙන එකක්වත් පේන්නේ අර නැති එක ගැන තමයි පේන්නේ. ඉතින් ඒ තකතිරුකම අයින් කරන්න, මෝඩකම අයින් කරලා වාඩි වුණාට පස්සේ වැටහෙන දේ ලියන්න. එහෙම නැත්නම් පරියංකේ නෙවෙයි ධක්මනේ මොකද උනේ කියලා ලියන්නේ. අක්මනේ ආනපන හොයන්නේ නැහනේ. ඔයගෙන කියන්නේවත් නැහැ. අනේ මේ කවදාකවත් දැකම නැති ආනපන මට ගෙදෙට්ට ගෙනත් දෙන්නකෝ. හරියට අපි කෙල්ලට මිනිහෙක් හොයලා දෙන්න කියනවා. හොඳ කුලවන්ත හොඳ ලස්සන හොඳ උගත් කුල්ලෙක් පුළුවන් නම් අපේ කෙල්ලට ඒ බුරුම භාවනා කරනකොට ආම්තුරුන්ට නැන්දමල ඇවිල්ලා දුව පෙන්නලා යනවා. ලස්සන නැද්ද කියලා. කැමති නම් හෙට සූරු හරිය බැන්දා ප්‍රශ්නයක් නැහැ. සමහරට දෙන්න තුන් දෙනා අරගෙන ඇවිල්ලා ඒ ළමයා පෙන්නලා යනවා. ගෑන් ලංකාවේ ආයෙත් වැඩි ලස්සනයි නේද? ලංකාවේ ගෑන් ළමයට වැඩි ලස්සනයි නේද? ওই ලංකාවෙන් ආපු උඟක් හාමුදුරුවෝ මෙහෙන් බැන්දා. ඒ කට්ටියගේ પરම්පරාව තාම තියෙනවා. කැමති නැද්ද කියලා. අනේ එහෙම නැන්දම කෙනෙක් හම්බුන කොච්චර වටිනවනේ. ඉතින් මේකෙත් එහෙම අර නැති එකක් ගැන මොනවා හරි කල්පනා කර කර ඉන නිසා සක්මන ගැන ලියන්නකෝ. මේක ආනපන හොයන්නත් එපා. ඉඳගෙන ඉන්න එක ගැන ලියන්න මොනවද වැටහෙන්නේ කියලා ලියන්න. පිරිච්ච ගතියක් තියෙන නැති දේ ගැන හොයන එක නෙවෙයි අපි මෙතන කියන්නේ. මේ කෙනාට නැවතත් ඒ මූලික කමඨාන් ටික අහන්න දෙන්න. මේ මම මේ කියන දේ ඇහුවට පස්සේ එතකොට තේරුම් ගනි මේ වගේ වැඩමුළු කීයක් කරන්න වෙයිද මූලික කමඨානවත් තේරුම් ගන්න. අතරමැගිදී මේක ලියපු එක හොඳයි. උග කෙනෙක් අන්තිම දවසේ ලියනවා අනේ ශාංශ දවස් හතර නම් අප්සෙට්. මේ කමට හනක් දෙන්න බැරිද කියලා අහනවා. ගෙදර ගිහිල්ලවත් භාවනා කරා. මට හිතෙනවා වහ කණ්ඩ හිතෙනවා යකෝ මේ උදේ ඉඳලා හැන්ද වෙනකම් මේක කියනවා. ඒක කරලත් නැහැ දවස් හතරක් නාස්ති කරලා යන දවසේ කියනවා අනේ ශාංශ නිකන් ගෙදර ගිහිල්ලාට කරන අපරාධ මීති කලාව දවස් පහක් ඉවරයි. නාස්ති වුණා. මට ගෙදර ගිහිල්ලා කරන්න කමට හනක්. ඉතින් අතරමඟ කියන එක හොඳයි මොකද අපිට ආයේ මූලික කමටහන් දීලා හදන්න වෙලාවක් තියෙනවනේ. හැම කෙනාම ඔහොම තමයි නැගිටින්නේ. කිසිම කෙනෙක් මේ කියන කමටහන ඇහෙන්නේ නැහැ. එයාට ඕන කරලා තියෙන්නේ මට ඇහෙන දේ මට ඉල්ලන දේ තමයි ඇහෙන්නේ. කමටහන් වාර්තා වෙන මොකක්ද ඇත්තේ? ඒ නිසා අලුතෙන් අද ඉපදිච්ච ළමෙක් වගේ ඉඳගෙන බලන්න මොකද්ද පේන්නේ කියලා. අවසාන ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස. ආනාපාන පරියංක භාවනාව කරගෙන යන අවස්ථාවේදී හුස්ම රැල්ල වෙත සිත යොදවාගෙන සිටින විට එක්වරම වායෝ ධාතුව කැඩි කැඩි ගොස් මහා සුලඟක් මගේ සුලඟක් වගේ දැනෙන්නට පටන් ගනී. ඒ අවස්ථාවේදී සිත තුළ බයක් ඇති වේ. මෙසේ වීමට හේතුව කුමක්දයි පහදා දෙන්න. ගෞරවනීය ඔබ වහන්සේට ඉතාමත් ඉක්මනින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමු. ඔය මේක දෙපැත්තක් තියෙනවා අර කිව්වාගේ මීමැසි පොදිය විසිරලා යන වෙලාවක් තියෙනවා. එතකොට නිකන් මීමැසි පොදිය නැති වුණා වගේ කියලා මහා විශාල පාළු ගතියක්, තනි දෝෂයක්, ඒකාකාරී ගතියක් වැටෙනවා. ඒ රූප ධර්ම විසිරී යන දෙක හිතේ බයක් ඇති වෙනවා. ඒක වෙනමම තත්ත්වයක්. මේ බලාන හිටපු දේ Taman ප්‍රිය කරපු මනාප වෙච්ච එක හැඩයක් ඇතිදී ඒ හැඩේ විකෘති වෙනවා. වෙනකොට හිත ඇතුලේ මොකද්දෝ බයක් එනවා. ඉතින් මේ මුළු සංසාරෙම ඔය නැත්තම් කෙලෙස් කියලා කියන ඔය බයට විතරයි. දේවල් වෙනස් වීම නෙවෙයි. දේවල් වෙනස් වීම අපි කිව්වත් නැත්නම් කොහොමඩක් අතීත වෙනවා. අන්න ඒක මේ කොහෙදෝ යන දෙයක් මේ. ඒක වෙනස් වීමෙන් බය ඇති කරගන්න මනුස්සයා සදාකාලික බයේ ජීවත් වෙන්නේ. බය කියන්නේ කෙලෙස් වලට නම. තසාවා, තාවරාවා, අනවසීසා කියලා කියන්නේ තස කියලා කියන්නේ ත්‍රස්ත වෙන කෙනා. බය වෙන කෙනාට කියනවා තස. තාවර කියලා කියන්නේ නෑ මොන වුණත් ප්‍රශ්න නෑ. ඒක හැඩේ වෙනස් වෙනකොට ඔය තියෙනවනේ. අපිට පෙට්‍රෝල් ටිකක් තිබ්බයි කියලා පීරිසේක ඉතින් ටික වෙලා ගියාම පෙට්‍රෝල් වාෂ්පීකරණය වෙනවා. පෙට්‍රෝල් මොකුත් උනේ නෑ. ඒක වාතේ තියෙනවා. ද්‍රව භාවේ නෑ. දැන් වාෂ්ප බවටපත් වෙලා. ඉතින් අපි තැවෙනවා පෙට්‍රෝල් නැති වුණා කියලා පෙට්‍රෝල් නැති වුණා. වෙනස් දෙයක් බවටපත් වෙලා තියෙනවා. ඒ නිසා මේ අනිච්ච සංඥාවෙන් භාවනා කරනවා නම් මේ වෙනස් දෙයක් වඩටපත් වීම භාවනා විද්‍යුණුවක් දුක්ඛ සත්‍ය අවබෝධකින් ත්‍රිලක්ෂණ අවබෝධ කිරීමේ හොඳ ලකුණක්. එහෙම නැත්නම් ඒ උපදේශ ලැබිලා නැත්නම් ඒක බයක්. ඒ චකිතයක් මොකද අර නිච්ච සංඥාව කැඩෙන නිසා. ඉතින් ඒක නිසා අනිත් දවසේ දේවල් නිට්ටිය නෑ වෙනස් වෙනවා විපරිණාමයට යනවා හුත්ව අභවත ඇතුව නැති වෙනවා විපරිණාම වෙනවා අනිත්‍යතාවයට යනවා කියලා ලෑස්තිලා යන්න බලන්න. මේ වෙනස් වෙනවා දකින්න ලොකු සතුටක් ඇති වෙනවා. අනේ වෙනස මම මේකට බය වෙලා චකිත වුණා. දැන් එහෙමනේ ඒක දිහා බලහන් ඉන්න පුළුවන්. එතකොට මේ හිත හැදෙන්න ලෑස්ති. ඒ හිත නවමුයි. අර හිතන දේ පතන දේ එහෙමම තියෙන්න ඕන කියන හිත හැමදාම පශ්චාත්තාප වෙනවා. ඒ නිසා අනිච්ච සංඥාව ඇති කරගන්න. බලන්න වෙන මේ බලහන් ඉන්න දේ දිහා බලන එක වෙනස් වෙන දැක හැටි බලන්නයි මේ බලන්නේ. විපරිණාමය බලන්නයි මේ හදාන්නේ. පරිණාමය බලන්නයි මේ හදාන්නේ. රූපාන්තරණය බලන්නයි මේ බලන්නේ කියනකොට අපි කියනවා භාවනා විපස්සනාට හැරුණයි කියන්නේ. මේක මෙහෙමම තියෙන්න ඕනේ. හැරෙන්න බෑ, පෙරලෙන්න බෑ නම් සමත භාවනාව කියලා කියනවා. ඒවත් භාවනාවක් තියෙනවා. ඒක දෝෂයක් නෑ. ඒකිනම් සමත භාවනාව ඒ අරමුණ එහෙමම නිමිත්තක් වශයෙන් ගන්න පුළුවන්. විපස්සනා බලනවා නිමිත්ත අනිමිත්ත කරන්නේට යනවා. නැති தත්වෙට යනවා. අන්න ඒක බලන්න වෙනස් වෙනවා කියන එක මේ වැඩ මුලුවේ ඉන්න ඔක්කොටම එක විදිහට කරන්න පුළුවන් වේද කියලා කියන්න අමාරුයි. සමහර වෙලාවක විශාල බයක්. විශාල චකිතයක්. විශාල ආරක්ෂක යන්ත්‍ර ඉල්ලනවා. පිරිත් නූල් ගැට ගන්න. තඹ සුර අතේ එල්ලගෙන ඉන්නවා. අනේ මට තියා මේ මගේ දන්න කෙනෙකුටවත් එහෙම දෙයක් නම් වෙන්න එපා. මේක නිට්ටි වේවා සුඛ වේවා සුභ වේවා කියන. ඉතින් දිවි ලෝකෙලින්න දීර්ඝ කාණ දෙවිවරු පවා සහලවනවලු බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා සබ්බේ සංඛාරානිච්ඡා කියනකොට දීර්ඝායුෂ්ක දෙවිවරු පවා හීන් දාඩි දාන මේ සියල්ල දක්නා වූ දන්නා වූ ਸਰවචනංශේ සඳහන් කරනවා සියලුම දේ අනිත්‍යයි කියලා. අපි හිතාන හිටිය අපි නිට්ටයයි කියලා. අපි හිතාන්නේ මේ අපි සදාකාලිකයි කියලා. මුති ඒක නිසා පොඩ්ඩක් බනගෙන දැනීමක් තියෙන්න ඕන. සුතමේ ඥානයක් තියෙන්න ඕනේ. ඒ දේ තියාගෙන භාවනාවට යනකොට ඒකට ලෑස්තියක් සූදානම් ශරීරයක් ඇතුව යන්න මේ වෙනස් වීම දකින්න එක භාවනාවේ ලොකු දියුණුවක්. ඒක පිළිගන්න බැරි නම් සිටි දෙව්දුවකට එනකොට උණුතරයක් කරුවා. මුණට කෙල ගැහුවා වෙනවා. නිසා සුතානුග්‍රහිතයත් ඕනේ, සාකච්ඡානුග්‍රහිතයත් ඕනේ, විපස්සනානුග්‍රහිතයත් ඕනේ. අනිත් දවසේ සූදානම් වෙලා යන්න කියන එක තමයි කියන්නේ. ඔය ප්‍රශ්න સમાප්තයි වෙලාවත් ඉවරයි. ඒ නිසා අපි මෙතනilla විනාඩි පැය පැයකට ආසන්න කාලයක් තියෙනවා සක්මනකට යොදවනවා අපි පහට නැවත එකතු වෙනවා පුරුදු පරිදි ධර්ම දේශනාව සඳහා සම්බන්ධ වෙච්ච ශිරු දිනාටම තෙරුවන් සරණයි